දැන් එහෙමනම් අපි අපේ ගමන ඉදිරියට අරගෙන යමු. දැන් මේ භාවනා පන්තිය අද අපි අවසන් කරනවා. ඒ වුණාට ලබන සතියේ මේ පිළිබඳව විශේෂ දේශනාවක් තියෙනවා. මේවා දිගට කරගෙන යන්නේ කොහොමද? මේ වටිනාකම ඇති කරගත්ත දේවල්, නැති කරගත්ත දේවල් ආදී වශයෙන් අවසාන මහා දේශනාව පටන් පවත්වලා ඊළඟට අපි අලුත් භාවනා පන්තියක් ආරම්භ කරනවා. ඒතර මේ භාවනා පන්තියේ මැද භාගයේ ආපු කට්ටියට සමහර විට ධාම ලැබිලා ඇති. ඒක මදි වෙන්නත් ඇති, අපහැදිලි ඇති. ඒ කට්ටියට ආයේ මුල ඉඳන්ම මුල ඉඳන්ම අපි අයන්න ඉඳන්ම කරගෙන යනවා. මොකද මේ මැදින් ආව නම් අල්ලගන්න අමාරුයි මේක. ඇත්ත වශයෙන්ම මුලින් ඉඳන්ම අරගෙන යන්න ඕනේ. ඒකයි. සද්ධා භාවනා, සීල භාවනා අනුක්‍රමයෙන් යන්න ඕනේ. ඒක නිසා මේ අලුත් කට්ටිය තවත් කට්ටිය කැඳවගෙන එන්න ලබන සතියේ ඉඳන් අපි අලුත් භාවනා පන්තියක් ආරම්භ කරනවා. අවසාන දේශනාව පවත්වලා ලබන සතියේ අලුත් භාවනා පන්තිය ආරම්භ කරනවා. එතකොට ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. ඉතින් පරණ කට්ටියත් ඒ පරණ කට්ටිය නම් නාවත් කමන්නේ නැහැ ඊට පස්සේ. තේරුණා නේද? නවත් කමන්නේ කියන්නේ ආවොත් හොඳා කියන එක. නවත් කමන්නේ කියන්නේ මොකද? ආවොත් හොඳා. නවත් කමන්නේ. හ්ම් ආවොත් හොඳා ඈ. ඉතින් ඔයගොල්ලෝ මේ වචනේ හරි වැදගත් වචනයක් කතා කරනකොට එහෙම කියන්න කවුරු හරි කෑම ටිකක් කන්න කතා කරනකොට කෑම නැතත් කමන්නේ කියන්න. නැතත් කමන්නේ යකින් තිබුණොත් හොඳා කියන එක. කෑම නම් නැතත් කමන්නේ. කෑම නම් කිව්වොත් වෙන දෙයක් බලාපොරොත්තු වෙනවා. කෑමනේ කණ්ඩ නැතත් කමන්නේ කියන්නේ වෙන දෙයක් තියෙනවා නම් හොඳා කියන එක. <laughs> ඉතින් ඕක පාවිච්චි කරන්න. දැන් මේගොල්ලෝ දරුවෝ හදනවා නේද? දරුවෝ හදනකොට හිතන්න අපේ දරුවෝ අපට නොසලකුවක් කමන්නේ කියලා හිතන්න. නොසලකුවත් කමන්නේ කියන්නේ සැලකුවොත් හොඳා. නොසලකුවත් කමන්නේ නේද? ඒතකොට සැලකුවත් නොසලකුවත් සතුටින් ඉන්න පුළුවන් නේද? <clears throat> පුළුවන් නේද? ඒකයි. දරුවෝ හදනකොට එහෙමම හදන්න. දැන් ඉතින් එහෙම තමයි හදන්න වෙලා තියෙන්නේ. <laughs> අපේ දරුවෝ අපිට නොසලකුවත් කමන්නේ කියලා හිතාගෙන දරුවෝ හදන්න. නොසලකුවත් කමක් නැහැ. ඒ කියන්නේ මොකද? සැලකුවොත් හොඳා. නොසලකුවත් කමන්නේ. ඉතින් අපි නොසැලකුවත් සැලකුවත් සතුටින් ඉන්නව නේද? තේරුණේ? කෙනෙකුට උදව් කරනකොටත් ඒ විදිය කරන්න ඕනේ. ආපහු උදව් නොකළත් කමන්නේ කියලා හිතන උදව් කරන්න. උදව් නොකළත් කමන්නේ කියන උදව් කළොත් හොඳ නේද? නොකළත් නොකළත් කමන්නේ. කෙනෙකුට ණයට දෙනකොටත් ඒ වගේ ආපහු නොදුන්නත් කමන්නේ කියලා හිතාගෙන දෙන්න. කියන්න එපා. කිව්වොත් ඔබ දෙන්නේම නැහැ. <laughs> ආපහු නොදුන්නත් කමන්නේ කියලා හිතාගෙන දෙනවා. දුන්නොත් ඒක කියන්නේ දුන්නොත් හොඳා කියන එකනේ. නොදුන්නත් කමක් නෑ. නොදුන්නත් කමක් නෑ. ඒතකොට දුන්නත් නොදුන්නත් ඒගොල්ල සන්තෝෂයෙන් ඉන්නවා. තේරෙන්නේ? හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් මම මේ කිව්වේ. තේරුණා නේද? එහෙමනම් මේ අලුතින් පන්ති ගැන මතක් කළේ ලබන සතිය පටන් ගන්න අලුත් පන්තිය. මේ පන්තියටත් අවසාන දේශනාව කරලා අපි පින් අනුමෝදන් කරලා සමාප්තියක් දෙනවා. එහෙමනම් අපි දැන් සක්මන් භාවනාව පිළිබඳව පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. සක්මන් භාවනාව මෙතෙන්දි කරන්න බෑ මොකද ඒකට පිළිස වැඩි නෑ මෙතන. අර එළියට දැම්මොත් පාර දිගට තමයි යන්න වෙන්නේ. හ්ම් එතකොට මේක ඉගෙනගෙන ගෙදර ගිහිල්ලා කරන්න සක්මන් භාවනාව කරන්නේ ක්‍රියාවත් තුළින් උද්‍යව්‍ය ඥානෙ බලනවා. ක්‍රියාවක් කියන්නේ මොකද්ද? හිතක් නෑ නේද? හිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි නේද? ලෝකේ කිව්වත් එකයි නේද? දැන් ඔය ඔසවන ක්‍රියාව. ඉදිරියට අරන් යන ක්‍රියාව. පාත් කරන ක්‍රියාව. ක්‍රියා තුනක් තියෙනවා. මේක කකුල කියලා හිතන්නකෝ. කකුල ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා මේක පාත් කරනකොට මේ කකුල ඔසවනවා ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා මෙහෙම පාත් කරනකොට මෙහෙන් ඉස්සෙනවා නේද අතරක් නෑ නේද ස්පේස් එකක් නෑ නේද ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා ඔසවනවා. තේරෙන්නේ? අර එකතන කරන නිසා මම මෙහාට ඇදලා ගන්න මේක. එකතන ඉඳගෙන කරන්නේ. එතකොට ඔසවන ක්‍රියාවේ තියෙනවා අවස්ථා දෙකක්. ඔසවන්න ආරම්භය අවසානය. ඔසවන්න පටන් ගන්නකොට ඔන්න ආරම්භය, ඔන්න ඔසවන ඉවර වෙනකොට අවසානය. ඉදිරියට array යනකොටත් ආරම්භය අවසානය. පාත් කරනකොටත් ආරම්භය අවසානය. අපි ආරම්භයට කියමු <coughs> ඇති වෙනවා කියන ඇතිවීම. පටන් ගැනීම කියන එකනේ. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. හරි නේද? එතකොට මේ ක්‍රියාව කොටස් දෙකකට බෙදෙනවා ධන ඍණ කියලා වායසකයක්. ධන ඍණ ධන ඍණ ධන ඍණ ඔසවන්න හදනකොට ධන පැත්ත තියෙන්නේ. අනිත් පැත්තට දැන් ඔසවලා ඉවර වෙනකොට ඍණ පැත්තට යන්නේ ඍණ. ඉදිරියට අරන් යන්න හදනකොට ධන පැත්ත නේද? ධන අවසාන වෙනකොට ඍණ පැත්තට යනවා. පාත් කරන්න හදනකොට ධන පාත් කරලා වෙනවා ඍණ. අපි ධන කියන පැත්තට දානම උදය කියලා. ඍණ කියන පැත්තට වය කියලා දාන්න උදය වය. ධන කියන්නේ උදය ඍණ කියන්නේ වය. ඇති වෙනව නැති වෙනවා කියන එක තමයි පාලියෙන් මම කියන්නේ උදේ වය කියලා. උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදේවය උදේවය මේක දකින එක තමයි ඥාන කියලා කියන්නේ. උදේවය ඥානය කියන්නේ මොකක්ද? දකින්න දැන් දකින්න පුළුවන් නේද ඔය? උදේවය. උදේවය ඥානය කියන්නේ මොනවායි? එතකොට මොකද්ද මේ සිතක්? ඔසවන සිත. සිතක් කියන්නේ ක්‍රියාවක්, ක්‍රියාවක් කියන්නේ හිතක්. හිතක් කියන්නේ ලෝකෙටම කියන නමක් නේද? සිතක් කිව්වත් එකයි ලෝකේ කිව්වත් එකයි නේද? එහෙමනම් මුළු ලෝකේම උදේවය දකින්නේ ඕම විදියට. මුළු ලෝකේම ඇති වෙනව නැති වෙනව හෙවත් උදේවය දකින්නවා කියන්නේ ඕකයි. මේ උදේවය තේරුණා නේද? පැහැදිලිද? මේක ඉතින් කරලම බලන්න ඕනේ. දැන් හිතන්නක මම අඩියක් අත උස්සනවා කියලා. අඩියේ අඟල් 6 දක්වා උදේ කියන පැත්තට යන්නේ ධන කියන පැත්තට. 6 ඉඳන් ඊටරට කියන්නේ ඍණ කියන පැත්තට, වය කියන පැත්තට. පැහැදිලිද? ඒකට පටන් ගන්නකොටත් අපි අඩියක් ඈතට අරයි යනවනම් අඟල් 6 දක්වා උදය 6 ඉඳන් 12 දක්වා වය. පාත් කරනවත් ඒ වගේ. අඩියක් නම් පාත් කරන්නේ අඟල් 6 දක්වා උදය ඊට පස්සේ වය. පැහැදිලි නේද? <clears throat> එතකොට 6යි 7යි අතර වෙන අතරක් නෑ නේද? 6 ළඟට 7 මිසක් අතරක් නෑනේ. ඔය ධන ඍණ ධන ඍණ ධන ඍණ උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය උදය වය අතරක් නැහැ මේකටම හිත යොමු කරගත්තාම උදේ වය ඥානය කියන්නේ ඔන්න ඕකයි නාමා විදර්ශනා ඥානය උද්‍යාවේ ඥානය කියන්නේ ඕක තමයි සක්මන් භාවනාව කියන්නේ ඕකයි මේ කකුල් දෙකට හිතාගන්නකො ඔසවනවා ඉදිරියට තරන් යනවා පාත් කරනවා ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා සෝනෝය අතරක් නෑ නෑ නේද එහෙනම් මේ සක්මන් භාවනාව කරන්න ඊළඟට ඕක ප්‍රඥාවෙන් දක්න හැටි කියලා දෙනවා මේක ඕනාර එකයි ඕන කෙනෙකුට දකින්න පුළුවන් මේ ඔය ඔය ඕනාරික දැකීමක් ඕක මේකෙන් පෙන්වන්න කරන්නේ ක්‍රියාවත් තුළ උදේ වය කියන දෙක වැඩ කරන හැටි පෙන්වන්නේ ක්‍රියාවත් තුළ පැහැදිලි නේද? ඇති වෙනවා නැති වෙනවා කියන එක ඕලාරික වශයෙන් පෙන්නවා. දැන් ඔය ප්‍රඥාවෙන් දකින්නේ මෙහෙමයි. දැන් මෙතෙන් අත උස්සනකොට හිතන්නකො තප්පරයක් යනවා කියලා. ඒ තප්පරයක් තුල සිත් කී ලක්ෂයක් ඇති වෙනවද කියලා හිතන්න. මෙතන ඉඳන් මෙතෙන් අරන් යන්න තප්පරයක් තියෙනවා නම් මේ තප්පරයක් තුළ ලක්ෂ වාරයක් සිත් ඇති වෙනවා. මේ සිතේ වේගය මං කියලා දීලා තියෙනවා කට්ටියට. හිතේ වේගය පිළිබඳව නේද? අන්න එතකොට මෙතන ඉඳන් මෙතෙන් අත උස්සන්න හිත ලක්ෂයක් ඕන නම් ඒ හැම හිතක් තුළම උදේවය කියන එක තියෙනවා. තේරුණේ? ඒව පෙන්වන්න බෑ නිකන් නෝඩ වැඩ කරන්න ඕනේ <laughs> පෙන්වන්න බෑ ඒව දකින්න ඕනේ ප්‍රඥාවෙන් දැන් මලමිනියකට නූල් දශමයෙන් දශමයක්වත් මේක උස්සන්න බෑ නේද නූල් දශමයෙන් දශමයක් උස්සන්නත් ඉසකයක් හතරක් උස්සන්නත් හිතක් තියෙන්න ඕනේ නේද ඒ හිත තුනත් ওই දෙක තියෙනවා කියන එකයි තේරුම් ගන්න ඕනේ ඒ හිත තුනත් ওই දෙක තියෙනවා හිතක් කියන්නේ මොකද විඥාන නාම රූප ඒතර විඥාන නාම රූපයාගේ වේගය ඕක තමයි. හිත ඇති වෙනව නැති වෙනවා කියන වේගයෙන්ම මේ සියලුම රූපස්කන්ධය විඥානස්කන්ධය නාමස්කන්ධය නැති වෙනවා. පඤ්ඤාය පස්සති කියන්නේ ඕකයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේ ඔන්න ඕකයි. චින්තනය. මේ ගැන හිතන්න ඔය කට්ටිය. එහෙම නැතුව මේ මෝඩ හැංගුව දකින්න බෑ මොනවා කරනවා. පැහැදිලි නේද? ඉතින් මේ සක්මන් භාවනා කරලා ඊට පස්සේ ඒවල හිතන්න පුළුවන් මේ මේකද ලෝකේ කියලා. තන්නේ කරම වේගයක් ගැන අවබෝධ වෙයි. අන්න ඒකයි. ඊට පස්සේ ඉතින් පස්ස නිරෝධය වෙන්න එපා. අල්ලන්න බෑනේ මොකවත්. ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න කිසි දෙයක් අල්ලන්න බැරුව යනවා. අන්න එතන තමයි <coughs> ශූන්‍යතාවය කියන්නේ ඕක තමයි තියෙන්නේ. එහෙනම් ගෙවල් වලට ගිහිල්ලා මේ කට්ටිය විදිහට භාවනා කරන්න ඈ. සක්මන් භාවනාව කරලා මේ ඊට පස්සේ කොහෙන් හරි වාඩි වෙලා මේ හුස්මට හිත යොමු කරගෙන හෙත් දෙක පියාගෙන ආස්වාසයේ ප්‍රස්වාසයට හිත යොමු කරගෙන ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බලන්න. ගියසරේ මම කියලා දුන්නා. මේදිත් කළා ඒක නේද? අන්න එතකොට ඔය කට්ටියට සෑහෙන ප්‍රතිඵල ලැබෙයි. මම හිතන්නේ මේ කමඨහන වැඩුවා නම් දැනටත් ශූන්‍යතාවයට ගිහිල්ලා සිත සමාධිගත වෙන්න ඇති. මම දන්නේ ඒක ඔයගොල්ලෝ තමයි දන්නේ ඒක. තේරුණේ? වරදින්නේ නැහැ. දැන් සක්මන් භාවනා කරනකොට පැහැදිලි නේද? හැදලියන්නේ දැන් මේ කකුල උස්සන අවස්ථාවේ උස්සන අවස්ථාවද ඒක ටිකක් අපහසුයි තේරුම් ගන්න කට්ටියට මෙහෙම උස්සන්නේ නැහැ කකුල අපි නේද දැන් මේ කකුල මෙහෙම උස්සන්නේ අපි එහෙම උස්සන්න බෑ මොනවා කරලාවත් තේරුණේ මේක මහ පොළොව කියලා හිතන්නකෝ මේ මහ පොළොව මේ කකුල ඈ දැන් මේක භාගයක් උස්සනකොට ඇති වෙනවා ඊට පස්සේ වලලු ඇඟිලි වල ඉවර වෙනකොට අන්න නැති වෙනවා අන්න එතන තේරුම් ගන්න. දැන් ඔය මේක මහ පොළව මේක කකුල මේක කකුල නෑ. ඔහොම තිබ්බා ඇති වෙනවා නැති වෙනවා. එහා තරම් යාමේ ප්‍රශ්නයක් නෑ. ඇති වෙනවා නැති වෙනවා. පාත් කරනකොටත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම නෑ පාත් කරන්නේ. ඇති වෙනවා නැති වෙනවා. පැහැදිලි නේද? මෙන්න මෙතනයි අල්ල ගන්න ඕනේ. මේක මහ පොළව මේක කකුල කියන්නේ ඔන්න තියලා තියෙන දැන් ඈ. මේ පැත්තයි ඔස්සනකොට ඇති වෙනවා නැති වෙනවා. පැහැදිලි නේද? ආන් එතනයි අල්ල ගන්න ඕනේ. නැත්තම් කකුලක් අපි මෙහෙම උස්සන්නේ නැහැ නේද? ඔව්. එහෙනම් සක්මන් කරලා බලන්නකෝ. මේ සක්මන් භාවනාව කරනකොට ඒ කට්ටියට විශාල වෙහෙසක් ඇති වෙනවා. වෙහෙසක් ඇති වෙනවා කියලා කියන්නේ මේ වේගය දැක්කයන් පස්සේ වෙහෙසටපත් වෙනවා. උපායාසය දකින්නවා කියන්නේ ඒකයි. ඊට පස්සේ මේක කරගන්න බැරි වෙනවා. කරගන්න බැරි වුණාන් පස්සේ නවතින්න වෙනවා. ඒ ක්‍රියාව නැවතිනවා. ඊට විහාට යන්න බෑ යාට. ඊළඟට දැන් ඇස් දෙක අරගෙන හිටියට මොකද මේ දැන් අපි ඇස් දෙක අරගෙන සක්මන් කරන්නේ අපේ හිත තියෙන කකුලේ. ඇස් දෙක අරගෙන හිටියට. කකුල උස්සන්න හදනකොට අපි මෙහෙම ඇති වෙනවා කියලා හිතන්න ඕනේ. දැන් අපි ඇස් දෙක අරගෙන මෙහෙම ඉදිරිය බලාගෙන සක්මන් කරන්නේ හිත තියෙන්නේ කකුලේ තියෙන්නේ හිත. ඇති වෙනවා නැති වෙනවා. ඒ විදිහට එතකොට උද්‍යව්‍ය ඥානය තුළම අපේ සිත සමාධිගත වෙනවා. ඒකට මේකාග්‍ර වෙලා සමාධියට යනවා. අන්න එතකොට උද්‍යව්‍ය ඥානයේ හැර වෙන මොකක්වත් පේන්නේ නැතුව යනවා. වේගය තුළ සමාධිගත වෙනවා. තේරුණා නේද? සක්මන් භාවනාවෙන් කෙරෙන්නේ ඒකයි. එතකොට මේ කරන්න කියලා තියෙන්නේ අඩු ගානේ අඩි 40ක්වත් යන්න කියලා තියෙනවා. අඩි 10ක් විතර ගිහින් ආපහු වරනහම කැඩෙනවා කමටහන. ඒක නිසා අඩි 40ක්වත් යන්න කියලා තියෙන්නේ. පුළුවන් නම් අඩි 60ක් යනවා නම් වඩා හොඳයි. අඩි 60ක්වත් යනවා නම් වඩා හොඳයි. පැහැදිලි? කරනකොට තවත් පැහැදිලි වෙයි ඈ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිත් දවසේ අහන්නත් පුළුවන්. සක්මන් භාවනාව කරලා ඉවර වෙනකොටත් වෙහෙතරපත් වෙනවා ඒ කට්ටිය. උපායාසයේ දකින්නවා. ඊට පස්සේ කොහෙන් හරි වාඩි වෙලා හුස්මට හිත යොමු කරගෙන ආස්වාසය ඇති වෙනවා නැති වෙනවා ප්‍රස්වාසය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බල බල ඉන්නවා. ඒතර හොඳට සිත සමාධිගත වේ. මේක වේගවත් වෙලා අතහැරෙනවා. ඉස්සලා හිමින් සැරේ බලන්න ඕනේ. වේගවත් කරගන්න ඉපා ඉස්සරලා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හොඳට ඇති වෙනවා නැති වෙනවා දැක්ක හැටි තව පොඩ්ඩක් වේගවත් කරගන්නවා. ඒ වේගය තුලක් දකින්න ඕනේ. ඒකත් හොඳට දැක්කයන් පස්සේ තවත් ටිකක් වේගවත් කරගන්නවා. ඒ වේගය තුලක් දකින්න ඕනේ. ඒකත් වේගවත් කරගත්තයන් පස්සේ තවත් ටිකක් වේගවත් කරනවා. දකින්න පුළුවන් උපරිම වේගයට ගන්න. දකින්න පුළුවන් වේගයට දකින්න බැරි තරම් වේගවත් කරන්න එපා. දකින්න පුළුවන් උපරිම වේගයට ගන්නවා. එතකොට වේගයෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව පේන්න පටන් ගන්නවා. කියන දැනෙනවා ඒක. අන්න එක තමයි උදය වය දකින්නවා කියන්නේ ඒකයි. ඊට පස්සේ මහා විහිසකටපත් වෙයි. විහිසකටපත් වුණාන් පස්සේ මේක අතහැරෙන්න දඟලනවා. අතහැරෙන්න දඟලනකොට අතහැරෙන්න ඉඩ දෙන්න. අල්ලගෙන බදාගෙන ඉන්න එපා. අතහැරෙන්න ඉඩ දෙන්න. අතහැරුණාන් පස්සේ ඇස් දෙක අරින්න එපා. ඇස් දෙක අරින්න නැතුව ඇස් දෙක පියාගෙන ඉන්න. ආයෙ පටන් ගන්නත් එපා. අතහැරුණාන් පස්සේ පටන් ගන්නත් එපා. ඇස් දෙක අරින්නත් එපා. අතහැරලා ගියාන් පස්සේ විවේකයෙන් ඉන්නවා. අන්න එතකොට සමාධියකට යයි. ඒ සමාධිය බස්සන්න එපා. ඉබේටම බහැලා යනකම් ඉන්න. තේරුණේ? මේ ටික හොඳට තේරුම් අරගන්න ඕනේ. එහෙමනම් දැන් තව අපිට පුළුවන් විනාඩි 15ක් 20ක් විතර මේක අභ්‍යාස කරන්න. අදත් අපි උද්‍යාව්‍ය ඥානෙ වඩ아가න ටික වෙලාවක් ඉන්න හොඳේ. දැන් කවුරුත් පහසුවෙන් වාඩි වෙන්න. පහසුවෙන් වාඩි වෙලා වම් අත උඩින් දකුණු අත තියාගන්න. අර සමාධි භාවනා කරන විදිහටම වාඩි වෙන්න. ඒ කරලා හොඳට හුස්මට හිත යොමු කරගෙන ආස්වාසය ඇති වෙනවා නැති වෙනවා ප්‍රස්වාසයත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා බල බලා ඉන්න. හිමින් සැරේ පටන් අරගෙන ටික ටික වේගවත් කරගන්න. දැන් ඔබ සමාධියෙන් බැහැ සමාධිය පිළිබඳව ගිය සතියට වඩා පැහැදිලි වෙන්න ඇති. මේක ඉතින් සතියකට සැරයක් පමණක් සීමා කරගන්න එපා. උදේ පාන්දරට අවදි වෙලා ධාන වලට ගිහිල්ලා Tamanට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් සමාධිය ඇති කරගෙන ඊළඟට අඩි 10ක් 15ක් වුණත් කමන්නේ ගේ වැටුනේ හරි කමන්නේ සක්මන් භාවනාව කරන්න. සක්මන් භාවනාව කරලා දැන් මේ කට්ටිය සෝවාන් ඵලයට සමාදීවා කියලා එකපාරක් අදිෂ්ඨාන කරගෙන උද්‍යාවේ ඥානෙ දකින්න. ඇති වෙනව නැති වෙනව බලමින් ඉන්න. එතකොට හොඳට සමාධියට යයි. <clears throat> එම හිතන්නේ ගොඩක් දෙනෙකුට සමාධිය පැහැදිලි ඇති. අපැහැදිලි වුණත් මේක හැමදාම කරනකොට පැහැදිලි වෙනවා. ආය භාවනා කරනකොට සෝවාන් ඵලයට සමාදීවා කියලා එකපාරක් අදිෂ්ඨාන කරන්න. එකපාරක් අදිෂ්ඨාන කරගෙන උද්‍යවේ ඥානෙ වටහාගෙන ඉන්නවා. එතකොට සමාධියට යයි ඈ. ඒක හොඳට කරගෙන ඉන්න හැමදාම පාන්දර 4ට අවදි වෙලා පැයක් කමාරක් ඒකට යොමු කරන්න. ලබන සතියේට මම අවසාන දේශනාවෙන් ඒ ලබාගත් දේ පිළිබඳව ඇති කරගත් දේ නැති කරගත් දේ මේවා දිනු කරගෙන යන්නේ කොහොමද? ඒ ඔක්කොම විස්තර සහිතව දේශනාවක් කරනවා. ලබන සතියේ අලුත් කට්ටිය ඉන්නවනම් එන්න කියන්න මුල ඉඳන්ම ලබන සතියේ ඉඳන් අපි ආයේ ඉදිරියට යනවා. තේරුණේ? එහෙමනම් දැන් අපේ භාවනා වැඩසටහන මෙතනින් સમાප්තයි. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණයි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් හා ආපරිමුංචිස්සාමි තෙරුවන් සරණයි